එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්නිකස්ස ආරාමේ తత్ర కో భగవా భిక్ఖు ఆమంతేసి భిక్కవోతి భదంతేతి తే భిక్ఖు భగవతో పచ్చస్సోసు భగవాయే తదవోచే නිත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාමිතාය බහුලී කතාය යානී කතාය වත්තු කතාය අනුට්ඨිතාය ಪರಿචිතාය සුසමාරද්ධාය ඒකාදසානි සංසාපාටිකං කාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් විශාල සංඝ පිරිසකට අස්වැසීම පිණිස දේශනා කළ මෙත්තානිසංස සූත්‍ර දේශනාවක මාතෘකාවක් මේ කියවුනේ. මේ බණ පිරිසේ වැඩි දෙනෙක් මේ සූත්‍ර දේශනය දන්නවා. බොහෝ දෙනෙක් ධර්ම ශ්‍රවණය කළා තියෙනවා. මේ දේශනේ සරුවක්ඥන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ විශේෂ කාරණයක් නිමිත්තෙන්. ඒ කියන්නේ කුසල ධනම් වෙහි චාරිකාවක වඩින ගමනේදී වන මැද්දේ ලැබගින්නක් ඇති වී විශාල ගස් කඩාගෙන වැටලා ගින්නෙන් දැමි දැමි තිබුණා. ඔය ඇතර විශාල දැව කඳක් ගින්නෙන් දැවෙනවා දැකලා භික්ෂු සංඝයා වහන්සේ අමතා වදාළ මහණෙනි පේනවා දාර දැව කඳ ගින්නෙන් දැවෙනවා. ඉතින් ඒ දැව කඳ ගින්නෙන් දැවීම නිමිති කරගෙන බොහෝම ගැඹීර එවාගේ මහා තේජවන්ත දේශනයක් පැවැත්තුවා. ඒ දේශනෙන් 69ක් භික්ෂුන් වහන්සේට ලේවමනේ වුණා. තව 69ක් සිවුරු ඇරලා ගියා. 69ක් සව් කෙලෙස් නිසා අරිහත්ත්වයටපත් වුණා. අහසේ ඉන්නේ වන දේවතාවෝ, වෘක්ෂ දේවතාවෝ, විමාන දේවතාවෝ මේක පාඩම් කරගෙන භික්ෂුන් වහන්සේලා වැඩින්නේ සෙනසුන් වලට අහසේ ඉඳගෙන රාත්‍රියේ මැදියේම ඇහිඳ කියනවා. එයින් භික්ෂුන් වහන්සේලා කැටිගෙන අනේ දුෂ්කරයි දුෂ්කරයි කියලා සිවුරු අරින්ද පටන් ගත්තා දහස් ගණන් භික්ෂුන් සිවුර ඇර ගියා. මේ නිමිත්තෙන් අනදමා හිමියන් වහන්සේ සරුවක්ඥන් වහන්සේට දේශ කියා හිටියන් ස්වාමීනි මේ විදිහේ අසවල් දේශනේ නිමිත්තෙන් විශාල සංඝ පුරිසා ගිහිවෙත් ගියා අනේ ස්වාමීනි දැන් සෙනසුන් හිස් වේගන යනවා මේකට සුදුසු පිළියමක් අවසර ලැබේවා ඒ වෙලාවේදී සරුවක්ඥන් වහන්සේ අච්චරා සංඝාත නමින් සූත්‍ර තුනකුත් මෙම මෙත්තානිසංස සූත්‍රයක් දේශනා කළා අච්චරා සංඝාත මත්තම්පි කෝ භික්ඛවේ මත්තම්පි චේ භික්ඛවේ භික්ඛු මෙත්තං චිත්තං ආසේවති අයං උච්චති භික්ඛවේ භික්ඛු අනිත්‍යඥානෝ විහෙරති සත්තු ශාසන කරෝ ඕවාද ප්‍රතිකරෝ අමෝඝං රක්ඛපින්දම් භුඤ්ජති කෝපන වාදෝ යේනං බහුලී කරොන්ති මෙවැනි සූත්‍ර තුනක් දේශනා කළා. මේ කෙටි තේරුම කියෙන්නේ මහණෙනි යම් භික්ෂුවක් ඇඟිලි දෙක එකතු කරලා අසුරුසුණක් ගාන කෙටි කාලය තුල නමුත් මෛත්‍රී සිත ආදරයෙන් වැඩි වේ නම් ඒ භික්ෂුව ධ්‍යානෙන් නොපිරිහුණු කෙනෙක් වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව අනුගමනය කරන්නෙක් වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ ආවාදී ගෞරවයෙන් පිළිගත් කෙනෙක් වෙනවා. සදාවතුන්ගේ සදාසිතින් පිරිනමන සිව්පසේ මහත්ඵල කරන්නෙක් වෙනවා. අසුරුසනක් නොවේ බහුල වශයෙන් වැදුවොත් කොච්චර අනුසස් ඇද්ද කියන එකයි එහි කෙටි තේරුම. ඔය වගේම අනිත් සූත්‍ර දෙක මෙත්තං චිත්තං භාවේති මෙත්තං චිත්තං බහුලීකරෝති ඔය විදිහට. ඒ දේශනාවට අනුතුරුව මේ දේශනය පැවැත්වුවා. තවත් දුරට භික්ෂූන්ගේ සැනසෙල්ල පිණිස. එහි සඳහන් වෙන්නේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දිනක සංඝ පිරිස සමතා සරුවඥන් වහන්සේ මේ දේශනේ පැවැත්වුවා. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා මහණෙනි මෛත්‍රී චිත්ත සමාධිය ආසේවිතාය ආදරයෙන් වඩන ලද්දේ නම් භාමිකාය නැත නැතත් වඩන ලද්දේ නම් බෞලී කතාය බෞල වශයෙන්ම වඩන ලද්දේ නම් යානී කතායේ ධාවනය කරන්න සකස් කොට සුදුසු ලෙස සිව්මන් සංගේ තන්පත් කොට ඇති කතියක් වැනි බවට පත් කර ගන්නා ලද්දේ නම් වත්තු කතාවේ ගොඩනැගිල්ලක් ගොඩනැගීම සඳහා ගෙපල සකස් කරගත්තාක් මෙන් මෛත්‍රී සූදානම්ව සබා ගන්නා ලද්දේ නම් අනුත්ථිතායේ දොරටු පාලෙක් මෙන් නිතර අවදි අවදීන් ඉන්නේ මෛත්‍රියක් ඇත්තේ නම් පරිචිතායේ එවැගේම අතුරු කෙනෙක් ධනුර්ධරයෙක් එවාගේම ධනු ශිල්ප, කඩු ශිල්ප ආදී වශයෙන් ශිල්ප ශාස්ත්‍ර අදාළලා කෘතහස්ත කෙනෙක් මින් ඕනෑම වෙලාවක මෛත්‍රියට සමවදින්න තරම් සකස් වෙ සිටින්නේ නම් සුසමාරද්ධායේ අතට ගත්ත දෙයක් වගේ හැම වෙලාවෙම මෛත්‍රිය දරාගෙන සිටින්නේ නම් ඒකාදශානි සංසා පාටිකංකා එකොළොස් මානිසංසයක් තත යුතුයි පිළිගත යුතුයි ඒ මොනවාද සුඛං සුඛති සුවසේ නිදෙනවා. සුඛං පටිමුජ්ජති සුවසේ අවදි වෙනවා. නේ පාපකං සුඛිනම් පස්සති නපුරු සීන නොදකින්නෙක් වෙනවා. මනුෂ්‍යානම් පියෝ හෝති මනුෂ්‍යයන්ගේ ප්‍රියමනාප කෙනෙක් වෙනවා. අමනුෂ්‍යානම් පියෝ හෝති අමනුෂ්‍යයන්ගේ ප්‍රියමනාප කෙනෙක් වෙනවා. දේවතා රක්ඛන්ති දෙවියන් බ්‍රහ්මයන් එවැනි කෙනෙකු ආරක්ෂා කරනවා. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති ඒ මෛත්‍රී සමාධි වඩන්නාට ගින්නෙන් හෝ ගින්නක් හෝ වසවිසක් හෝ අමියාවද හෝ ශරීරගත නොවි යනවා තෝතං චිත්තං සමාධියති වහාමිත සමාධිගත වෙනවා මුඛවන්න විපසීදති මුහුණේ වර්ණේ පැහැපත් වෙනවා අසම්මූලෝ කාලං කරෝති එලෙමෙසිත සිහියෙන් අවසන් හුස්ම හෙලන්නේ උත්තරින් අපපටි විඥන්තු මේ ජීවිතේ අරිහත්ත්වේ සාක්ෂාත් නොකලේ නම් බ්‍රහ්ම ලෝකෝපදෝ හෝති බඹ ලෝකදින්නෙක් වෙනවා. මෙන්න මේ ආනිසංස පේළිය 11 මහා ආනිසංස පේළිය ඒ සූත්‍රයෙන් පහදා වදාලා. මෙහිදී අපි සලකා ගන්නට වටිනවා මේ ආනිසංසය අපට අවශ්‍යද නැද්ද කියලා. අපට අවශ්‍යයි. ඒ මොකද අපට සැපෙන් නිදා ගන්න නැත්නම් කොයිතරම් පහසුවක්ද? අද කාලයේ බොහෝ දෙනෙක් නිින්දයන්නකේ කියලා ප්‍රතිබෝනවා. සමහරු මද්දසාරේ පානය කරලා මල කන්දන් වගේ වැටෙනවා. නමුත් ඒක සැපෙනින්දක් නොවේ. සැපෙනින්දක් ලබන්ට නම් මේ මෛත්‍රිය වඩන්නට ඕනේ. මෛත්‍රිය වඩන්නාට සැපෙනින්දක් කියන්නේ මක් නිසාද? මෛත්‍රී වැඩිමින් සිටී ඇතිවෙන සාන්ත ස්වභාවය නිසා වස්තු රූපය සාන්ත වේදෝ. වස්තු රූපේ ශාන්ත වීම නිසා ශරීරයෙහි විහිදී පැතිරී යන ලේ ධාතුව ශාන්ත වෙනවා නිරෝගී වෙනවා. ලේ ධාතුව නිරෝගී වීම නිසා සෑම රූප කලාපයක්ම නිරෝගී බවටපත් වෙනවා. එනිසා ශාරීරියේ වේදනා කැක්කුන් නැති බොහොම සංසිඳුණු ශරීරයක් ඇති කෙනෙක් බවටපත් වෙනවා. එනිසා සැපෙන් නිින්ද යනවා. එවාගෙම සුඛම් පටිබුද්ධිතී තව සැපසේ අවදි වෙනවා. හොඳට සැපෙන් නිදාගත්තා නම් තමයි සැපෙන් අවදි වෙන්නේ. එසේ නැත්නම් සැප අවදි වීමක් වන්නේ නැහැ. සැපෙන් අවදි වෙනවා කියන්නේ නිදාගත්ත ගමන් කිසිම මහන්සියක් නැතුව නිින්ද ගිහින් නියමිත වේලාවක තමන්ට සුදුසු වේලාවකදී නෙළුම් මලක් පිපෙන්නා වාගේ ප්‍රබෝධ සිතින් අවදි වෙන්නේ. ඒ අවදි වෙනකොට හිතේ පාලවන්නේ මෛත්‍රී මානසිකාරය. හේතුව නිදාගත්තෙත් මෛත්‍රිය මෙනෙහි කරමින් අවදි වෙන්නෙත් මෛත්‍රිය මෙනෙහි කරමින් බොහොම සැපනින්දක් නිදා ගන්නවා රපණින් දෙකින් අවදි වෙනවා. මේ පාපතං සුපිනම් පස්සති. එවැන්නේ කොට නපුරු සිහින නොපෙනී යනවා. හේතුව ඔහුගේ සිත බොහොම සාමකාමී සිතක්. මෛත්‍රී සිත බොහොම සංසිඳුණු සිතක්. එනිසා සිහිනයක් දකිනවා නම් දකින්නේ සුබ වාසනාවන්ත යහපත් සිහිනයක් පමණයි. නපුරු සිහිනයක් කවදාකවත් දකින්නේ නපුරු සිහිනයක් දකින්නේ හිතේ තියෙන හිතේ ගතේ ඇති වෙන දරස දාහගත නිසායි. අසංවරකම් නිසායි නමුත් මේ මෛත්‍රී සිතින් උදා ගන්නා උතනත්තාට නපුරු සීනයක් තබා සුභ සීනක් පෙරෙනවා බොහොම අඩුයි. තේනවා නම් තේන්නේ බොහොම වාසනාවන්ත මල් පූජාවක්, පහන් පූජාවක්, ධර්ම ශ්‍රවණයක්, බුද්ධ වන්දනාවක්, භාවනා කිරීමක්, චෛත්‍ය වන්දනාවක් ඔය වගේ දේවල් තමයි. මනුෂ්‍යානම් පියෝ හෝති. මේ මෛත්‍රී වඩන්න මනුෂ්‍යයන් විශේෂයෙන් ප්‍රේමනාප වෙනවා. ඒ මොකද? මේ මෛත්‍රී වඩන්නාගේ ඇහත් ප්‍රසන්නයි, මුහුණත් ප්‍රසන්නයි, වචනත් ප්‍රසන්නයි. දුටුවන්ගේ මන වඩන ප්‍රසන්න බවක් මේ මෛත්‍රී වඩන්නාගේ හිතේ ගතේ ඇති වෙනවා. ඒක නිසා දුටු දුටුවන්ගේ ප්‍රියභාවයක් ඇති වෙනවා. එපමණක් නෙමෙයි තා වැදගත් සිද්ධාන්තයක් තියෙනවා. මේ මෛත්‍රී වැඩිමින් අපේ ඇහැට පේන්නේ නැති කංවම් පාට කිරණක් අපේ ශරීරයෙන් නිකුත් වෙනවා. ඒක අනිත්‍යයට පේන්නේ නැහැ, Tamanටවත් පේන්නේ නැහැ. හැම දෙනාගේම ශරීරයෙන් නිකුත් වෙන කිරණ තියෙනවා. නමුත් මේ මෛත්‍රිය වැඩිම නිසා රන්වන් කෙරණ නිදෙනවා. ඒ රන්වන් කෙරණ බොහොම සැපදායකයි. ඒ සැපදායක රන්වන් කෙරණ ස්පර්ශ වෙන හැම ගහක් කොළක් පවත් ශාන්ත වෙනවා. මිනිස්යන්ගේ දකින්න කොට බොහොම ලොකු පැහැදීමක් ඇති වෙනවා. නිදසුණක් වශයෙන් කියනවා නන්දම් බෞද්ධයන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳ ප්‍රසාදනීය ප්‍රතිමා වහන්සේ නම දකිනකොට එකපාරටම දොඩ නගා වඳින්න හිතෙනවා සාදුකාර දෙනවා. ඒ වගේ තමයි මේ මෛත්‍රිය වඩන්නාගේ දැකීමෙන් දුටු දුටුවන්ගේ හිතේ ප්‍රසාදයේ කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පාව එවාගේම මිත්‍රත්වයේ හිතවත්කම වැඩි දියුණු වෙනවා අමනුෂ්‍යානම් ප්‍රිය හොති මනුෂ්‍යයන් විතරක් නෙමෙයි අමනුෂ්‍යයන්වත් ප්‍රියමනාප වෙනවා අර විසුද්ධි මාර්ගයේ තියෙනවා සිද්ධිය ඒ කියන්නේ අපේ ලංකාවට ඇවිත් තියෙනවා පාටලිපුත්‍ර නගරයෙන් පැවිදි වෙන්න මහා ධනවත් සිටුවරේ. ඒ කියන්නේ වෙළඳ ව්‍යාපාරය කරමින් ධනෙ උපයන ලංකාවේ ගහක් මුල වාඩි වුණත් හිත සමාධි වෙනවා කියලා අහලා ආරංචියට තමන්ගේ දූ දරුවන්ට ඒ වස්තු සම්භාරයේ පවර්ලා එකම එක කහවණුවක් අතේ තියාගෙන ලංකාවට එන්න ආවා. එන්න තියෙන නැවත ගෙවන්න තමයි මේකම කාවරුව. ලංකාවට ඇවිල්ලා මුදල් අවශ්‍යයෙන් නැති බව දන්නවා. ඒතරම් ලංකාව බෞද්ධ පරිසරයකින් යුක්තයි ඕනම කෙනෙකුට ඕනම තැනක සැපසේ ජීවත් වෙන්න ලංකාවේ නිදහස තිබුණා. මේ තැනට මුදු තැනට ඇවිල්ලා නැව පිටත් වෙන්න මාසයක් තියෙන නිසා මේ මාසය ඇතුළත මුදල් ගනුදෙනු කරලා මුදල් කහවණු 1000ක්ම උපයාගත්තා. ඉතින් නැමේ ලංකාවට ආවා. ඇවිල්ලා එතකොට කහවණු තව 999ක් ඉතුරු ඉනේ. මේකත් අරගෙන මහා විහාරයේ තණ්ඩාදපුරේ පැමිණ සංඝ රත්නයේ සම්මුඛ වෙලා සීල තොරතුරු කියලා බුදු ශාසනයේ පැවිදි වෙන්න යෙදුණා. ඒ දවසේදී තමන්ගේ ඉමේ දඟි මේ මුදල් පසුම් මිය කොම මිදුලේ වීසු කෙරුවා මගේ මහානකම දකින්නේ නැත්තන් මේවා මේ පිරිනැමේවා කියලා ඔක්කොම පරිත්‍යාග කළා. පැවිදි වෙලා අවුරුදු පහක්ම ගුරු ඇසුරේ ධර්මයේ විනය ප්‍රතිපත්තියේ භාවනා ක්‍රම ඉගෙන ගත්තා. ආරණ්‍යකට වැඩියා අවුරුදු 5කින් මේ භාවනා කර රහත් වෙන්න. අද වාගේම නෙමෙයි ඒ කාලේ බොහෝම රහතන් වහන්සේලා වැඩි හිටිය නිසා හරියට මාර්ගය කියා දෙනවා ඒ කල්යාණ මිත්‍රයෝ. එක්තරා ආරණ්‍යකට පැමිණිලා උන්වහන්සේ තමන්ගේ පැමිණීමේ දවසේ පටන් මේ වෙනතුරු සීලය ආවර්ජන කළා. ඒ අවුරුදු පහේම භාවිතා කළ තිබුණේ මෛත්‍රී කර්මස්ථාන භාවනාව. උන්වහන්සේ තමන්ගේ අවුරුදු 5ේ පැවිදි ජීවිතය අනුස්මරණය කිරීමේදී පුදුම සතුටක් ඇති වුණා. ඒ කියන්නේ අහසේ පායන සොළොස් කලාවකින් පිරිපුන් පූර්ණ චන්ද්‍රයාගේ කිසිම අඩුවක් නැහැ පරිපූර්ණයි. ඒ වගේ තමන්ගේ සීලය පරිපූර්ණයි. ජාතිරංග මාණික්ක රත්නේ බොහෝම සවිසුද්ධයි. ඒ වගේ තමන් වහන්සේගේ සීලය බොහෝම සවිසුද්ධයි කියලා වැටහුණා. ඒ සිතේ බලවත් ප්‍රීතිය ඇති වෙලා භාවනාවට යෙදුණා. ඒ ආරණ්‍යයට පිවිසිච්ච පළමු දවසේදීම සෞකලෙස් නසා මහා රහත් භාවයටපත් වුණා. ඒ රහතන් වහන්සේ කල්පනා කළා මම එක එක ස්ථානවල මාස 4 4 ගත කරන්නෙමි කියලා. එහෙම මාස 4 4 එක එක තැන්වල වැඩේ කියා. ඒ වැඩේ ඉඳලා සිතුල්පව බලා වැඩේ එක දවසක්. කවදාකවත් ඊට ඉස්සරේ වැඩලා නැහැ. යනකොට බිමන් සංගයක් තියෙනවා. මේ ගමන් සම්දීදී කල්පනා කළා මේ කොයි පාරදකින් මේ සිතුල්පවට යන පාර කියලා. වන දේවතාවෙක් අහසේ පෙනී සිට අතදික් කළ කියලා ස්වාමීනි මෙන්න මේ පාරේ වඩින්න. ඒ මොකද? ඒ වන දේවතාවගේ හිතේ බලවත් ප්‍රසාදයක් ඇති වුණා මේ ස්වාමින් වහන්සේගේ මෛත්‍රී බලය නිසා. මෛත්‍රී වඩමින් මේ වඩින්නේ. මාස 4ක් සිතුල්පවේ වැඩේ ඉඳලා හෙට පිටත් වන්නේ මේ කියලා හිතාගත්ත දවසේ කුටියේ සමීපයේ සක්මනේ කෙළවරේ වෘක්ෂ දේවතාවෙක් බිමට බැලලා අඬන්න පටන් ගත්තා. ස්වාමීන් වහන්සේ අසෝ ඔබ කවුද මොකද අඬන්නේ? ස්වාමීනි මම මේ වන දේවතාවේ මම මේ අඬන්නේ ස්වාමීන් වහන්සේ හෙට පිටත් වෙන්න හිතුවනේ. එතකොට ඇහවා මගේ ඉඳීමෙන් ඇති ප්‍රයෝජනේ මොකද? අනේ ස්වාමීනි ස්වාමින් වහන්සේ වඩින්න ඉස්සර මේ වන දේවතා බොහෝම අරගල සහිතයි. ඔවුන් අතර මතභේද කලකෝලාහල ඇනුම් බැනුම් අපමණ තිබුණා. ස්වාමින් වහන්සේ ඉන්නේ මේ ආර මාසේ බොහෝම සංසිඳලා ඉන්නවා. කිසිම කෙනෙක් අතර මතභේදයක් නැහැ හැමෝම එක පවුලේ අය වගේ සමගියෙන් ඉන්නවා. අනේ ස්වාමීනි හේතු බොහෝසේ වැඩිවොත් අයත් මේ අසමගිකම් මේ පිරිස අතර ඇති නෙයි. ඒක නිසා ස්වාමිනි වඩින්න එපා කියලා ආරාධනා කළා. අය ථාන මාසයක් ඉඳලා යන්න හදනකොට ඒ වගේම దేవතාවෝ අඬලා ආරාධනා කළා. මෙයා පිරිනිවන් පානකම යන්න දුන්නේ නැහැ. අන්න දෙවියන්ට අමනුෂ්‍යයන්ට ප්‍රියමනාප බව මෛත්‍රිය වැඩිමින් මේක හොඳින් පැහැදිලි වෙනවා. මේ මාගේ ප්‍රවස් සිදුවීම් ගොඩක් තියෙනවා. ඒ වගේම නාසාග්ගේවා දේවතා රක්ඛන්ති දෙවියන් විසින් මේ මෛත්‍රිය වඩන්න රැකගනු ලැබෙනවා. අර චුල්ලවග්ගපාලියේ තියෙන සමහර භික්ෂුන් වහන්සේලා මෛත්‍රී නොවඩා සැතපුණාම රාත්‍රියේ බය වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරාම උන්වහන්සේ උපදෙස් දුන්න මෛත්‍රී වඩලා සතපෙන්න. සතෝ සම්පජානකාරීව සතපෙන්න. ඊට පස්සේ දෙවි දේවතාවෝ එවැනි භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරනවා. අන්න ඒ වාගේ භික්ෂුන් වහන්සේලා අවදීන් සිටිතත් එවාගෙන කොයි එරියාවේ සිටියත් ඒ දෙවි දේවතාවන් ඇවිල්ලා උන්වහන්සේලා ආරක්ෂා කරන්න යෙදෙනවා. ඒ මොකද දෙවියෝ කැමති පින් කරගන්නේ. මේ සිල්ලුතුන් අතරින් මෛත්‍රී වඩන්නාට දෙවිය බොහොම ප්‍රියමනාපයි අර වගේ. ඒ නිසා ආරක්ෂා කරනවා. කොයි දේ දෙමව්පියන් විසින් දරුවෙකු රැක ගන්නවා වගේ රැක ගන්නවා. නාසග්නිවා විසංවා සත්තංවා කමති. එවැගේ මෛත්‍රී වඩන්නාට ගින්නෙන් අනතුරු වෙන්නේ නැහැ. වසවිස ශරීරගත වෙන්නේ නැහැ. එවැගේම අවියාවද ශරීරගත වන්නේ නැහැ. අපේ ලංකාවේ ගින්නෙන් අනතුරු නොවන කාරණයක් ගැන මතක් වුණා. ඒ කියන්නේ සමහර විට දන්නව ඇති මෛත්‍රී වඩන තැනැත්තාගේ කවදාකවත් ඇඟට ගින්නෙන් හානි වෙන්නේ පින්නතුන් අහලා ඇති බුදුරජාන් වහන්සේ වැඩි ඉන්න කාලේ රජගහ නුවර හිටියේ උත්තරා උපාසිකාව තරුණ උපාසිකාවක් විවාහපත් වෙන අලුත තමන්ගේ පියාණන්ගෙන් මුදල් 15000ක් ගෙන්නලා තමන්ගේ ස්වාමියාට බාර දීලා සිටු පුත්‍රයාට ශ්‍රීමා ගණිකාව ගෙදර නවත්තලා මෙතුමිය අවසර අරගෙන දවස් 15කටම ආරාධනා කොට දම්පින්කම් කරමින් හිටියා. ඔය ඇතන් 14 වෙනි දවසේදී ශ්‍රීමා ගණිකාව ඒ මාළිගාවේ මතුමාන්තලා ඉඳලා මේ පහත බිමේ මණ්ඩපයේ මේ පින්කම කරන උත්තරාවකදී ඊර්ෂ්‍යාවෙන් බෑගෙන ඇවිල්ලා දානේට කපාරමින් කිමිච්චේ තෙල් බොහොම ගිනියම් වෙච්ච තෙල් කිනිස්සක් අරගෙන ඉසේවැක් ඇරුවා. මේ වෙලාවේ මෙතුමිය මේ උත්තරා උපාසිකාව මෛත්‍රිය වදන කෙනෙක්. එනිසා එතුමිය අර ක්‍රියාව දකිනකොට මෛත්‍රී ධානයට සමවැදුණා. මෛත්‍රී ධානයෙන් සමවැදිලා වාඩිලා ඉන්නකොට මේක වැක්කෙරුනේ. ඒ මේ ගිනියම් වෙච්ච තෙල් කිනිස්ස සීතලම සීතල වෙලා තමයි අඟෙන් ඉහිරලා ගියේ. ඊළඟට තව එකක් ගන්න හදනකොට දාසීන් දැකලා සිරිමාව අල්ලගෙන තලන්න පටන් ගත්තා. එතකොට මෙතන මේ සමාධියෙන් නැගිටලා ගිහින් ඒක වැළැක්කුවා. ඊළඟට මේ සිරිමාව සමාව ඉල්ලුවා. කිව්වා මං සමාව දෙන්න මගේ අසමාවක් නැහැ. නමුත් ඔබේ සමාව ගන්න ඕනේ අපේ බුදුරජාණන් වහන්සේගේ හේතු දෙ එන්නේ මේ දාන බෙදන්න කියලා. පහවදා දානේ බෙදෙන වෙලාවට ගෙන්න ගත්තා. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කරන්න සලස්සලා මේ ගණිකාවක් සිරිමාව සෝවාන් ඵලයටපත් වෙන්න යෙදුනා. මෙතන සඳහන් වෙන්නේ අර ගින්නෙන් දැනෙන ගිනියම් වෙච්ච තැනින් විලක්වත් අනතුලක් නොනේ උත්තරාවට මෛත්‍රී බලයෙන්. ඒ වගේම වසවිස අපේ ලංකාවේ චූල සීව කියන එක්තරා පින්නපාතික ස්වාමීන් වහන්සේ කෙනෙකුට වෛරක්කාරී පින්නපාතයට වස දාලා දුන්නා. නමුත් උන්වහන්සේගේ මෛත්‍රී බලය නිසා ඒ වස කැවුනේ නැහැ. ඒ වසයේ කැවුනේ නැහැ. එයින් උන්වහන්සේට අනතුරක් වුණේ නැහැ. ඒ වගේම අවියාවත වලින් මෛත්‍රිය වඩන්නාට කිසිදා කනතුරක් වන්නේ නැහැ. පින්තුන් ආල ඇති කොසඹෑ නුවරේ සිටියේ ශාමාවති විසව ඇතුළු 500ක් දෙනෙක් මෛත්‍රී භාවනා වඩනවා. කුජ්ජුත්තරා කියන උපාසිකාවගෙන් බණහල තමයි බෞද්ධයන් උනේ සෝවාන් උනේ. ඒ 500ම මෛත්‍රී වඩනවා. එනිසා ඒ 500 කෙනේ ඊර්ෂ්‍යාවෙන් මා ගම්මේ කියන රාජ මහේසිකාව රජතුමාට බොරු කේලමක් කියලා සාමාවතී ඇතුළු 500ක තේලියට හිත වෙලා රාජාංගණයෙහි විෂකෝවා පීතලයකින් විද්දා 500ම එක ඊතලයකින් වැරී වැටෙන්නේ මේ සාමාවතේ තමන්ගේ ඉතිරි 500ට කියවා නැගිනවරුනි කිසිම කෙනෙක් රජ්ජුරුවන් ගැනවත් මාගන්ධය ගැනවත් වෙන කෙනෙක් ගැනවත් ඊර්ෂ්‍යා කරන්න එපා මෛත්‍රිය වඩන්න මෛත්‍රියට යෙදෙන්න ඔක්කොම එක වාගේ මෛත්‍රී සමාධියට සමවැදුණා රජුවන්ට මේ ඊතලේ ගස්සන්න බැරි වුණා දුන්න ගස්සන්න බැරි වුණා. රජුනෝ දරනන වුණා හරියට රෝකඩයක් වාගේ. ඒ මන්දිවට හෙල්ලෙන්න බැරුව ඝන ශරීරේ දරදඬ වෙලා දාඩිය ගලන්න ගත්තා. ටික වේලාවකින් සාමාවතී ඇතුළු පිරිස සමාධියෙන් නැගිට්ටා. මේ හිතගෙනම. ඉතින් ඒ වෙලාවේ එතුමිය ඇහවා මහ රජුණන්ට බය හිතුණාද? එහෙමයි දේවී නිකිරුවට හිත මුරුදු වෙලා දුන්න පැත්තකට දාලා ගිහින් සාමාවතීගේ පාදේ කල්ලගෙන වැන්දා. කිව්වා අනේ මට වඳින්න එපා. මගේ පියාණන් වහන්සේ සරණ යන්න. ඔබේ පියාද ජීවතුන් අතර නෑනේ. ඒ පියා නෙමේ බුදු පියාණන් වහන්සේ. ඒ වෙනාවේදී තමයි උදේනිය රජුරුව තෙරුවන් සරණ ගියේ. එදා පටන් සාමාතෙල්ල පිරිස කෙරේ කවදාකවත් අහිතක් නොහිතන්නට මේ රජතුමා අදිෂ්ඨාන කරගත්තා. එතකොට මේ පිරිසට ආවුදෙන් ඒ දුන්නේ ඊතලෙන් කිසිදු අනතුරක් නොනේ මෛත්‍රී වැඩි වීම නිසා. සංයුත්නිකායේ සූත්‍රයක සඳහන් වෙනවා යම් කෙනෙක් මෛත්‍රී වඩමින් ඉන්නවා නම් අමනුෂයෙක් ඇවිල්ලා ඒ භික්ෂුවට නැත්නම් ඒ යෝගාවචරයට හිංසාවක් කරන්නවොත් අමනුෂයාට අනතුරක් වෙනවා කියලා. කොහොමද? තාම සියුම් මුවාත ඇති කඩුවක්. මේ කඩුවක් දෙලින් අතර තියෙනවා යම් කෙනෙක් ඇවිල්ලා මේ කඩුවට මිටි මොලවලා ඒ ආයුධයට පහරක් ගහනවා මුවාතට. කඩුව කැඩෙන්නේ අත කැපිලා දෙකඩ වෙනවා. ඒ වාගේ මෛත්‍රී වඩන කෙනෙකු වෙත ද්වේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් වරදක් කරන්නා වූ යම් කෙනෙක් මිනිසෙක් හරි අමනුෂ්‍යෙක් හරි ඒ තැනත්තාට විපතක් වෙනවා කියන එකත් සංයුත්ත නිකායේ සූත්‍රයක තියෙනවා. එින්ද පැහැදිලි වෙනවා මේ මෛත්‍රිය වඩන්නා තවියවද වලින් කවදාකවත් හිංසාවක් වන්නේ නැහැ. ඉන්න තුන් අහල ඇති පුදුමයා එක්තරා වැද්දේ දඩයන් සොයාගෙන වනාන්තරය ඇවිදිනකොට එදා කාවෙක්වත් ලැබුණේ නැහැ. ඔය අතර එක්කලා එළදෙනා තමන්ගේ වහු පැටියාට කිරිපෝමින් හිටියා. ඒ හැන්දෑ ජාමේ. කිරිපෝමින් ඉන්නකොට මේ වැද්දාගේ නපුරුකම නිසා මේකවත් මරා ගන්න ඕනේ කියලා අර දමා ගසන හෙල්ලක් යන්නේ ආයුධයකින් මේ ඉලදෙනට දමා ගැහැවා. මේ ඉලදෙනගේ සිතේ මෛත්‍රී ධානයක් තියා මෛත්‍රී වදන සංඥාවක්වත් නැහැ. නමුත් ඒ දරුවා කෙරේ තමන්ගේ පැටියා කෙනේ මෛත්‍රියෙන් තමයි ඉන්නේ කිරිපොවන්නේ එතකොට එහෙමයි. ඉතින් මේ මෛත්‍රියෙන් මේ දරුවා කෙනෙහි හිතේ දුව නිසා මේ එළදෙනට අර ආවෝදේ ශරීරගත නොවි ඉදිමට වැටුණා. මේ දා නපුරු මිනිහා ආයමත් ඒක දිගෑල දෙවෙනි වර ගානවට තල් කොළයක් වාගේ මුලට ඇදිලා සංචාරිකලා වගේ. ඉතින් මේ එළදෙනට මෛත්‍රී ධානයක් කොහෙද? උපචාර සමාධියක් වඩන්නේ. මෛත්‍රී මානසිකාරයක් වඩන්නේ. නමුත් අර දරුවා කෙනෙහි පැටියා කෙනෙහි තියෙන හෘදයාංගම මෛත්‍රිය නිසා ආයුධය ශරීරගත නොවී ගියා. මේ වාගේ සිදුවීම් පින්නතුන් අහලා ඇති. අපේ සිංහල ඉතිහාසයේ තියෙනවා සිංහ බාහු කුමාරයා. සිංහයාට ඊතලයක් විදිනවා අර ගඟේ මේ එතර වෙන්නේ නැතරේ. ඒ වෙලාවේ මේ සිංහයා ඊතුවල අනේ මගේ පුතානි කියලා. මගේ පුතානි කියලා හිතාපු නිසා ඒ මෛත්‍රී බලයෙන් ඒ තලයේ වදින්නේ නැතුව අහකට ගියා. දෙවෙනි තලයක් පිටිනකොට මේ සිංහයා හිතවලු මොහු මරන්න ඕනේ කියලා. ඒ නපුරේ තිතුන කොටම සිංහයාට ඒ තලයේ වැදිලා ඔහු මිය ගියා. සිංහ පැහැදිලි වෙනවා මෛත්‍රී සිත යම් පමණක් ස්වල්පයාකාරී තියෙනවා නම් අවියාවද ශරීරගත වන්නේ නැහැ. ඒ වගේම තුවසං චිත්තං සමාධියති. මේ මෛත්‍රී තියෙනකොට වහාම හිත සමාධි වෙනවා. දැන් ඔය මුලින් කියපු කාරණා දෙකෙන් මේක පැහැදිලි වුණා. උත්තරාව අර වන් මේ ඩම්පින්කම් වල කටයුතු යෙදී සිටින්නේ මෛත්‍රීවාද වඩා. සිනමාව ඇවිල්ලා තෙල් කිනිසාවක් කරන්න හදනකොට මේ කිසි ප්‍රමාවක් නැතුව හිත සමාධි වුණා මෛත්‍රී සමාධි. මේ සාමාවතය ඇතුළු පිරිස මරන්න ඊතලයකින් විදින්න හදනකොටම ඒ අත්ව මෛත්‍රී ධානයේ සමයදුණා. එන්ද කියවෙන්නේ වහාම හිත සමාධි වෙන බව. ඒකත් විශේෂානිසංශයක්. මුඛවන්නෝ විප්‍රසීදති. එවාගෙම මේ සිතේ ප්‍රසන්න භාවය නිසා මුහුණේ වර්ණේ පහපත් වෙනවා. මුහුණේ වර්ණේ පමණක් මේ සකල ශරීරයේම පහපත් වර්ණයක් ඇති බවට පත් වෙනවා. මේ සකල ශරීරයේම එසේ පහපත් වන්නේ මෛත්‍රී බලය නිසා. මේ මෛත්‍රී බලය වඩනකොට මෛත්‍රී සිත වඩනකොට කුරුදේ වස්තුවේ ලේ ධාතුව රන්වන් පාට වෙනවා කියනවා. සංගම් පාට වීම නිසා ඒ ලේ ධාතුව සකල ශරීරයේ පැතිරීමෙන් රූප කලාපයක් රූප කලාපයක් පාසා සිවි සම්මස්නාර ඇට ඇටි මුදුළු දක්වා ප්‍රසන්න රූප කලාප වලින් රශ්මියක් ඇති වෙනවා ප්‍රසන්න බවක් ඇති වෙනවා ඒක නිසා ඒතනත්තාගේ ගතට ලොකු සැනසෙල්ලක් ඇති වෙනවා ඒ සැනසෙල්ලත් වගේම අර වගේ ගතට ලොකු ප්‍රසාදනීය තත්ත්වයක් ඇතින පෑදීමක් ඇති වෙනවා පසුගිය කාලයේ මට මතකයි දැන් අවුරුදු 8කට 10කට පමණ පෙර නනවකන්ද සේනාසනයේ වස්පින්කමද පැමිණි වෙලාවේ තරුණ මහත්මයෙක් ආව ඉගෙන ගන්න. කොළඹ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න තරුණ මහත්මයෙක්. මේ දරුවා සීල කටයුතු වලින් නිදහස්ව මම ඉන්න වෙලාවේ ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි මම ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. ස්වාමීනි මම මේ ආවේ මෛත්‍රී භාවනා ගැන තව ටිකක් කරුණු ඉගෙන ගන්න. මම මෛත්‍රී භාවනා ස්වල්ප වශයෙන් වඩනවා. ඒක මේ කොළඹ ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් අහගෙන කරන්නේ. ස්වාමීනි මම මෛත්‍රී වදන්දි පටන් ගන්න ඉස්සර කාලේ මගේ ශරීරය දුර්වර්ණයි. අප්‍රසන්නයි, දකින්නන්න අප්‍රසන්නයි. ස්වාමීනි මම මෛත්‍රී වැඩිම නිසා මගේ දැන් ශරීරය ඉස්සරට වඩා පාටයි. ස්වාමීන් ඒ කාලේ මුල් කාලේ මගේ දෙමව්පියෝ මං ගණන් ගන්නෑ මා බොහොම අහක දාපු පුතේ කැටේටයි හිටියේ. දැන් මගේ දෙමව්පියෝ මට හරියම ප්‍රියයි මනාපයි. බොහොම කරුණාවෙන් මට උපකාර වෙනවා. මගේ ගුරුවරු, එවාගෙම මගේ සහෝදර ශිෂ්‍ය පිරිස කවදාකවත් මේ පිස්සෙට මං ගැන අනුකම්පාවක් නැහැ. නමුත් දැන් හැම දිනම මං ගැන අනුකම්පාවෙන් මගේ කටයුතු දියුණුවට අත දෙනවා. අනේ ස්වාමීනි මට ඕනේ මේ මෛත්‍රිය තව දියුණු කරගෙන මේකත් වඩා අනුශාසනින් දෙන්න. මේ මොනතරම් වටිනා අත්දැකීමක්ද තරුණ මහත්මේ අවුරුදු 20ක තරම්. මේ වාගේ තමන්ම තමන් අධ්‍යක්ීම ලබා ගන්න පුළුවන් ස්වරින වර්ණේ පවා පහපත් වෙනා මෛත්‍රී වැඩිම. එවාගෙම අසම්මූල් හෝ කාලං කරෝති. බොහෝ දිනෙක මරණාසන්න වෙනකොට සිහිමුලා වෙනවා. ඒ මොකද අර කර්ම කර්ම නිමිති ගත නිමිති වැනි දේවල් පැමිණීමෙනුත් හිතේ චංචල වෙලා බේපත් වෙලා දුකටපත් වෙනවා. නමුත් මේ මෛත්‍රී වැඩෝ තැනැත්තාගේ හිත බොහොම සෞම්‍ය බැවින් තමන් විසින් කරගන්නා ලද මෛත්‍රී භාවනාව තමන්ගේ හිතෙන මනසට අරමුණු වෙනවා. සමාජ තමා කරගන්නා ලද දාන සීල භාවනා කුසල් අර එල්ලෙන මල් වඩමක් වාගේ පේන්න පටන් ගන්නවා. ඒක නිසා බොහෝම පෑදීනින් ප්‍රසන්න භාවයෙන් යුතුව අවසාන මොහොත ගත කරන්න පුළුවන් වෙනවා. මේ 10 ආනිසංස 10 මෙලොවට උත්තරින් අපපටිනේ ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති කියන මේ වචنين කියවුනේ මෛත්‍රිය වඩා අරිහත්ත්වයේ සාක්ෂාත් නුනනං බබල උපදිනවා. ඒ කියන්නේ ධ්‍යාන ලබා ගන්න හිතිය නිසා. ධ්‍යාන ලබාගත්තේ කෙනා ධ්‍යානයට අනුරූපව බබල උපදිනවා. සමාරයට එහිදී මාර්ගඵල ලැබලා ආපසු නොයි එහිදීම රහත් වෙනවා. බබලවදී මාර්ගඵල ලැබුවා නම් අය ආපහු එන්නේ නැහැ එහිදී රහත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනේ පැවැත්වීම නිසා ඒ භික්ෂුන් වහන්සේලාට විශාල අස්වැසිල් විශාල අස්වැසිල්ලක් ලැබුණා. එතකොට උන්වහන්සේලා නිතර නිතර මෛත්‍රිය වඩන්නත් පටන් ගත්තා. මේ මෛත්‍රිය වැඩිම නිසා දානේ සිව්පසේ පරිත්‍යාග කරන දායක පින්තුන්ද ඒ දානේ මහත්ඵල වෙන්නත් පුළුවන් වුණා. අපේ බුදු ශාසනයේ හිටියා සුභූතිය කියලා රහතන් වහන්සේ නමක්. මේ සුභූති රහතන් වහන්සේ පින්දපාති වඩනකොට මෛත්‍රී ධානයට සමවදිනවා. පින්දපාති වැල්ලා මිදුලි හිට ගන්නවානේ දානේ බෙදෙනකම් ඔය සුළු මොහොතේ මෛත්‍රී ධානය සමවදිනවා. එයින් මේ දායක පින්තුන්ගේ පින මහත්ඵල වෙනවා. මෙන්න මේක නිසා සරුවක්ඥන් වහන්සේ විසින් දේශන ලද මේ මෛත්‍රිය ජීවිතයේ හැම දිනා විසින්ම අනුගමනය කළ යුතු කාලයක් වෙනවා. ඒක නිසා අප සතුටු වන්නට ඕනේ මේ මෛත්‍රී නිහරණයෙන් අගතන්පත් වෙච්ච උතුමන් බුදු සසුනේ වැඩ සිටියා. තිනුතුන් අහලා ඇති ධර්මාසුක රජ සමයේ හිටියා මහා අස්සගොත්ත කියලා රහතන් වහන්සේ නමක්. වැඩ සිටියේ ගින්ජා වනාන්තරයේ මහා වත්තනී කියන ආරණ්‍යයේ. උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසිතයා රහතන් වහන්සේලා 30000. එක දවසක් පුදුම දෙයක් උන්වහන්සේ දකින්නාම ජනසානිකේ නාජීවකෙක්. ඒ ධර්මාශෝක රජුගේ දූත පිරිසක් එක්ක ආවා. ඒ ඇවිල්ලා පළමුවෙන්ම පළමුවෙනි ආවාසය ළඟට ගොඩ වුණා. එතන තමයි මහා අසගුත් රහතන් වහන්සේ වැඩ ඉන්නේ. මේ කුටිය අවට මේ සත්තු සෙල්ලම් කරනවා. අලි, ඇත්තු, කොටි, වලස්සු, සිංහයෝ, ව්‍යාග්‍රයෝ, ගෝන්නු, මුවෝ, හාවෝ, මීමින්නෝ নানা ප්‍රකාර සත්තු. කිසිම සතෙකුට හිංසාවක් නැහැ. කොහොම සෙල්ලම් කරන එක පවුලේ දරුවෝ වගේ. ඉතින් මේ ජනසාන ආජීවකයාට මහ පුදුමයක් ඇති වුණා. ඒ වෙලාවේදී මේ රහතන් වහන්සේගෙන් එහෙම ස්වාමීනි මේ සතුන් මොන මොන සතුන්ද මං අඳුරන්නේ නැහැ සමහර සතු. ඒ රහතන් වහන්සේ අතීත ඥාණයෙන් බැලුවා මේ කුජලයා පෙර ජාතිවල යම් කිසි කුසලයක් කරගෙන ඇති මොනවද කියලා බැලුවාම කාසේ බුදු සසුනේදී මේ තැනැත්තා ධාර පිමිරෙක් වෙලා අභිධර්ම සත්‍යයනයකට සවන් දීලා තියෙනවා. ඉන් ලබාගත් ඥාන සම්ප්‍රයුක්ත කුසලයේ නිසා අද මේ නැනවත් මිනිසෙක් වශයෙන් ඉපදී සිටින්නේ. නාසිකයාගේ කියාර පරණ දේවල් සිහි වෙන්නේ එනත්නි ඔය තමයි පංචස්කන්ධ කියන්නේ. ඔය තමයි දොළොස් ආයතන. ඔය අටලොස් ධාතු. ඔය තමයි පටිච්ච සමුප්පාද කියන්නේ. ඔය තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. මේ වචනේ කියනකොට මේ ආජීවකයාට පූර්ව සංඥාව සිහි වුණා. ඒ වෙලාවේ පාත් වෙලා වන්දලා කිව්වා "අනේ ස්වාමීනි මට දැනුයි තේරුනේ යා යුතු මඟ. මම මහාන කරුණු මැනව. මට භාවනාවක් දෙන්න මැනව." මේ රහතන් වහන්සේ මේ තැනැත්තා මහාන කළා. අහසේ වැඩ ඉඳගෙනයි භාවනාව දෙන්නේ. එක මාසනේදී මේ පැවිදි වෙන 1000ක් වලටගේ එකම ආසනයේදී සෞඛලෙස් නසා රහත් වුණා. ඉතින් මේ රහතන් වහන්සේ කියන්නේ මේ මහා අසගොත්ත මහ රහතන් වහන්සේ බුද්ධ කාලයේ හිටියා මහා සකලුදායි කියලා පරිබ්‍රාජකයෙක්. ඒ මහා සකලුදායි පරිබ්‍රාජකතුමා උදෙසා විශේෂ දේශනා දෙකක් සරුවත්යන් වහන්සේ පවත්වලා තිබුණා. ජීවමාන කාලයේදී මෛත්‍රී ධානයෙන් අග්‍රස්ථානයේ කාටවත් පවරලා තිබුණේ නැහැ. මේ මහා සුගත ස්වාමීන් වහන්සේ තමයි ඒක පතාගෙන ආවේ. උන්වහන්සේට එදා බුදු සසුනේ මහානදම් පුරන්න නොලැබුණාට ඒ බුදු සසුනේ අවුරුදු 100කට 200කට අතර කාලයේදී මේ විදිහට මෛත්‍රී ධාන වඩා මෛත්‍රියෙන් අගතන්පත් අරහත්ත්වේ සාක්ෂාත් කරගත්තා. ඒ මෛත්‍රී බලය නිසා තමයි අර වනසත්තු වවුනෝ සමගීයකයේ වින්දහ වනාන්තරේ කිසිම සතෙක් ප්‍රාණඝාත කරන්නේ ආශ්චර්යයක් නේද? ওই වගේ ස්වර්ණ සාම කුමාරයාගේ මෛත්‍රී බලය නිසා ඒ වනාන්තරයේ කිසියම් සත්‍යයක් ඔවුනොම් ප්‍රාණඝාත කරන්නේ අසමගියක් නෑ කලකෝලහල නෑ. මේවා මේ මෛත්‍රී වඩන්නගේ නිස්සන්ද ඵල හැටියට හඳුන්වනවා. දැන් මගේ ආනාධනය දැන් මේ කාලයේදී බොහෝ සෙයින් සමීපචාරී වූද දුරස්ත වූද ලෝක සත්‍ය තුල වඩාත්ම බලපාන්නේ දේශේ කියන මේ අකුසල මූලයයි. මේ දේශ අකුසල මූලයෙන් අපි නොතැලෙන්නේ. එවාගේ මාට පීඩාවක් නොවෙන්නේ. එවාගේම ඒ අනුභවණය කරගෙන ශාසන ප්‍රතිපදාවන්ගෙන් වැඩි දියුණු වෙන්නේ අප සියුම දෙනා වඩ වඩාත්ම ඒ ගුරුතුමන් වහන්සේලා අනුගමනය කරමින් මෛත්‍රී වඩත්වා කියන ආරාධනය අපි මේ ඉදිරිපත් කරන්නේ. ඒක නියනේන වෙලාවෙ නිදින වෙලාවෙ ආහාර ගන්න වෙලාවෙ වතුර නාන වෙලාවෙ අනිත් හැම වෙලාවකම නිින්දෙන් අවදියෙන් ඉන්න හැම වෙලාවකම මෛත්‍රී මානසිකාරයක් වඩනවා නම් කවදා හරි ධානය වැඩෙන්න පුළුවන්. ඒ ධානය වඩන ක්‍රමයක් තියෙන ඒකට තියෙන අනුපිළිවෙලින් වඩන්න තියෙනවා. ධානය නැවැඩුණත් කමක් නැහැ මේ මෛත්‍රී භාවිතා කරන්නට ඕනේ. මෛත්‍රී භාවිතා කිරීම නිසා දිනපතාම තමාට මෛත්‍රී ආනිසංසය දැක ගන්න ලැබෙනවා. ඒක නිසා ඒ විදිහේ මෛත්‍රී භාවනාව ගැන සරුවක්ඥන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර දේශනා තවත් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවන් නැවත නැවත ශ්‍රවණය කරමු. එවාගෙම ලැබෙන ලැබෙන පමණින් මෛත්‍රී භාවනාවට ජෙදෙන්ට අදිෂ්ඨාන කර ගනිමු. මෛත්‍රී භාවනා කරන්නේ කොහොමද අරිහත්ත්වයට දක්වා යන්නේ කියන ගැන කෙටියෙන් හඳුනා ගනිමු. මෛත්‍රී වඩන තැනැත්තා මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන උප තුනක් උපදවන්න සමර්ථ වෙනවා. රූපාචර පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය. සමාන විට මධ්‍යම ඥානවන්තයෙකුට නම් ධාන හතරක් වඩන්න සිද්ධ වෙනවා. ඒ කෙසේ නමුත් මේ මෛත්‍රී ධ්‍යාන ලබාගත් කෙනෙකුට පුළුවනි අසුභ ධ්‍යාන සම්පූර්ණ කරන්න දත්තිංස ආකාරයෙන්. ඒ වගේම අවිඥානික දස අසුභ වඩන්නත් පුළුවනි. බුදු ගුණ ඒ වගේම මරණ සති මේවා උපචාර සමාධිය හැටියට වඩන්න පුළුවනි. එසේ වඩලා ඒ ධ්‍යානයට අනුතුරුව ධ්‍යානින් හිත අවදි කරගෙන නාම රූප විපස්සනාවට හැරෙනවා. නාම රූප විපස්සනාවට හැරිලා මේ ධ්‍යානයේ ධ්‍යාන හිත වැඩිනේ හෘද වස්තු රූපයේ හෘද වස්තු රූපයේ තියෙන රූප කලාප ටික වෙන් කරලා දැක ගන්නවා. ඔයාගෙම චක්කෝ සෝතේ ගාන ජීවා කාය කියන මේ ප්‍රසාද රූප සියල්ලම කලාප වශයෙන් වෙන් කරලා බලනවා. ශරීරයේ තුල තියෙන කර්මජ රූප කලාප ඔක්කොම වෙන් කරලා බලනවා. චිත්තජ රූප කලාප අට වෙන් කරලා බලනවා. උතුජ රූප කලාප හතරත් ආහාරජ රූප කලාප දෙක සියල්ල වෙන් කරලා දැක ගන්න. තමන්ගේ ශාරීරික රූප කලාප ඔක්කොම දැකලා ඊළඟට තමන්ගේ సంతානයේ චිත්තචෛසික ධර්මات වෙන වෙනම බලනවා. තමන් ලබාගත් ධානා චිත්තචෛසික ධර්ම බලනවා. තමන්ගේ හිතේ මේ ජීවිතේ පහළ වී තිබුණු දාන සීල භාවනාදී කුසල් කිරීමේදී මනෝද්වාරික කුසල චිත්ත වේති අනුව චිත්තචාසික බලනවා. ඒ වගේම චක්ෂුද්්වාරික වශයෙන් චිත්ත වේති පහළ වෙච්චරි කුසල චිත්ත වේති බලනවා. සෝත ඝාන ජීවා කාය කියන මේ දොරටු වලින් ලැබුණු චිත්ත වේති වල කුසල් සිත් බලනවා. චිත්තචාසික ධර්ම. ඊළඟට සිත ඇතුලේ හටගත් අකුසල චිත්ත වේති අනුවත් නාම රූප බලනවා. පංචද්වාරයේ මකුසල චිත්ත වේති අනුව නාම රූප බලනවා. Tamange సంతානේ නාම රූප දැකලමදී බාහිර මේ අවිඥානික රූප ධර්මත් බලනවා. තමන් දරාගෙන ඉන්න ඇඳුම් පැළඳුම් කීවර පරිස්කාර තමන් වාඩි වෙලා ඉන්න ආසන තමන් ගත කරන මේ නිවහන නැත්නම් සෙනසුන එවාගේ මේ ගස්ගල් පර්වත මේ හැම අචේතනික වස්තුවකම රූප කලාප බලනවා ඊළඟට සත්පුද්ගල సంతානවල රූප බලනවා ඊළඟට සත්ව පුද්ගලයේ సంతානවල චිත්තචෛතසික ධර්මත් බලනවා. මේ මාධ්‍යත්ත බාහිද්දා නාම රූප සියල්ලම දැකලා ඒ නාම රූපයන් පිළිබඳව එකක් එකක් ගානේ කියන ලක්ෂණ රස පච්චුපට්ඨාන පදත්තාන කියන සතරාකාරයෙන් ඔක්කොම සොයා බලනවා රටා ගන්න. ඒකට කියන්නේ දික්ටි විසුද්ධිය කියලා. ඊළඟට ඒ නාම රූපයන් ඉබේ හට ගන්නව නෙමෙයි හේතු ප්‍රත්‍යයන් නිසා හට ගන්නා බව මනමින් දැනගෙන පටිච්ච සමුප්පාදය anu හේතුඵල ධර්මයන් සම්මාසුණය කර. එයින් සමාගීතිය ඇති වෙන ආභෝධයට කියන ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය කියලා. ඊළඟට නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකිනින් උද්‍යාවිය ඥාන වඩනවා. පරස් ආකාරයකට. එහිදී ආලෝක ප්‍රීති ප්‍රසබ්ද ආදී උපක්ලේශ 10න් එකක් දෙකක් හරි ඇති වෙන්න පුළුවන් ඒවත් විපස්සනාවට හරවනවා. ඊළඟට බංගානුපස්සනා ඥාණයෙන් බොහෝම තීක්ෂණ විපස්සනාවක් කරනවා. ඉන්යාට තින් භාතුපට්ඨාන ඥානයත්, ආදීනව ඥානයත්, නිබ්බිදා ඥානයත්, මුංචිතුකම්මිතා ඥානයත්, පටිසංකානුපස්සනා ඥානයත්, සංකාරුපේක්ඛා ඥානයත් අනුපිළිවෙලින් වඩනවා. මෙහෙම ගිහිල්ලා තමන්ගේ සිතේ පෙර ಜಾති ಜಾතියින්දී දිනු කරගන්නා ලද බෝධිපාක්ෂ ධර්මයන් මොහු කරවාගින් තිබුණොත් ඒ සංකාරුපේක්ඛා ඥානයේදී දියුණු කරගන්නා ලද විපස්සනා ඥාන අවබෝධයෙන් ඉහළට දියුණු වෙලා සෝවාන් මාර්ගඵලයේ දක්වා යාගන්නවා. සෝවාන් මාර්ගඵලාභී වෙනගෙන අයමත් විපස්සනා වඩලා සකදාගාමී මාර්ගඵල, අනුපිළිවෙලින් අනාගාමී මාර්ගඵල, එවැගේම අරියත් මාර්ගඵල දක්වාම ධර්මාභෝධය ලබනවා. එසේ සතර මාර්ගඥා ලබා ගැනීමේදී සතර මාර්ගඥානින් ප්‍රාණය වෙන්නේ සංයෝජන ධර්මයන් අනුශය ධර්මයන් ප්‍රහාණය කරමින් ගිහිල්ලා අරිහත් මාර්ගඥානයේදී නැවත නැවත ඉදීම ගෙන දෙන ජරා රෝග මරණ ගෙන දෙන අවිද්‍යා තෘෂ්ණා උපාදාන සංස්කාර කර්ම කියන මේ සියල්ලම සිඹී බිඳී ගිය බැවින් නැත පුනරභවයක් නූපදනාසේ අසංකත ධාතු සංඛ්‍යාත පරිනිර්වාණින් අමා මහ නිවන් පුරයට පිවිසෙනවා මෙන්න මේ දේත මේ මෛත්‍රී භාවනාව වැඩිමින් තම තමාගේ ශක්ති ප්‍රමාණයෙන් අධිගම ලබාගෙන සසර දුක් තරණය කොට අමා මහ නිවනින් සැනසීමට ලැබෙනවා. පින්තුන් දන්න ඇති අඟුලිමාල මහරහතන් වහන්සේ රහත්ුනේ මේ මෛත්‍රී භාවනාවයි. උන්වහන්සේ පැවිදි වෙච්ච දවසේම ලැබුණේ මෛත්‍රී භාවනාව. ඒකෙන් උන්වහන්සේ ධ්‍යාන උපදවාගෙන ඒකෙන් මහා රහත් භාවයට පත් වී වදාලා. තවත් පින්තුන් අහලා ඇති කර්ණීය මෙත්ත සූත්‍ර දේශනාවට කාරණා වූ 500ක් ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලා මේ කර්ණීය මෙත්ත සූත්‍රානුශාසනයෙන් සාරයෙන් මෛත්‍රී වඩලා ධ්‍යාන උපදවාගෙන විපස්සනා වඩා එක මාසයක් ඇතුළත සෞඛලස්නසා මහ රහත් භාවයට පත් වුණා. මෙන්න මේක නිසා මෙහෙම මෛත්‍රී ධ්‍යාන වැඩිමින් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් වෙන හැටි කෙටියෙන් සඳහන් කරන්න යෙදුණා. දැන් මේ ආනුව සලකාගෙන සැනසෙමු. අද අප මේ දවසේදී විශේෂ කළගුණ සැලකීමේ සීරසෙන් ගුරු පූජාවක් මේ සිද්ධ කරන්නේ. අපේ සරුවඥන් වහන්සේ විසි අසංකේය කල්පලක්ෂයකට පෙර සිටන් මේ විදිහේ කළගුණ සැලකීමෙන් පෙරම් පුරාගෙන ඇවිල්ලායි ලෝතුරා සම්මා සම්බුදු වුණේ. තමන් වහන්සේ බුදුබාට පත් වෙනත් කළගුණ සැලකීම් වශයෙන් පියාණන් වහන්සේට සංග්‍රහ කිරීම, මෑණියන් වහන්සේට සංග්‍රහ කිරීම ආදී ආදර්ශයෙන් ලෝට පාදා දුන්. තමන් වහන්සේ අවුරුදු 45ක් ඇතුළතදී ඒ බුදු සසුනේ නිවන් පතාගෙනව ජනතාව අතුරෙන් සූවිසි ආසංකය 9 කෝටි 60 ලක්ෂයක් දෙනාට අමා මහ නිවන් අවබෝධ කරවා දුන්නා. අතීතයේ අනාගතයේ බලා මානෙල් මාසෝඳ විහිදෙන ශ්‍රීමක ප්‍රඥෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුදු බුදුරැස් වේදන දලදා ආස්පාර්ශයෙන් යුතුව සුවාසෝදාස ධර්මස්තන්දයේ දේශනා කොට වදාළේ අවුරුදු 5000ක්ම ශාස්ත්‍ර කෘත්‍ය කෙරේවා කියන අදිෂ්ඨානෙ. තමන් වහන්සේ ආයුෂාගේ කෙළවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කල මිපානක් නිවි යන්නාසේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුර වැඩියා. රාතන් වහන්සේලාද පිරිණිවුණා. සසවාදයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව සුවකේ කර්මාරූපෝ මේ පරලෝකිය. යදීති විහාරස්ථානද රාජධානු යන් පකුළු මාලිගාදී සියල්ලද කාලයාගේ ඇවෑමෙන් නෂ්ඨාවශේෂ වුණා. මේ වාගිර හඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු. දේවල් දොරවල් ඉඩ කඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිලමුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමින් වපෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආභාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඟි සිඟි බිඳි බිඳි පවත්නා බැවින් අනිත්‍යයි ඇතිවීමෙන් නැතිවීමෙන් පෙළපෙළේ පවත්නා බැවින් දුක්ඛයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුභෝ සීලම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයි ඒ දුක නැවත නැවත ගෙන දෙන තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. ඒ දෙකම නැති සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයි. දුක්ඛ නිරෝධාරි සත්‍යයේ ප්‍රතිවේද කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය නම් වෙනවා. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ විසින් දීර්ඝ කාලයක් වූ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ ශක්තියෙන් පාරමී ධර්මයන්ගේ ශක්තියෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනටපත් වේවදාලා සසර දුක් තරණය කළ කෙලෙස් ගිනිමෙල නිවාසාන්ත නිවනින් සැනසී වදාළ බුදු පසේ බුදුමහා රහතුන් වහන්සේලාට සිතින් කයෙන් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරන දාන ශීල භාවනාදී සෑම කුසලයක්ම අපට පාරමී බවට බෝධිපාක්ෂ ධර්ම මණ්ඩලයේ බවට පත් වී තතු බෝධිඥාන වලින් චතුරාරි සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු